ස්වාමීන් මේ තවත් මේ වර්තමානයේ දැන් ඔය පිළිඳුවච්ච ස්වාමීන් වහන්සේගේ ඒ කතාවේදී දැන් මම දන්නේ ඒක ඇත්තම හරි එතන වටපිටාවේ ඒ කියන්නේ එක අවස්ථාවකදී වෙච්ච වචන වචනයක් සම්බන්ධ නේද ස්වාමීන් වහන්සේ ඔය අර වසල භාෂාවෙන් කතා කිරීම එහෙම නැත්නම් හැම වෙලාවෙම කරපු දෙයක්ද මේ ඒක මම අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ වර්තමානයේ ඔය රහතන් වහන්සේ කියා ගන්න ස්වාමීන් වහන්සේ නමක් මේ ඒ වසල් ඒකම මතක් කර කර ඒ භාෂාවෙම කතා කරනවා. මොකද තමන්ගේ අඩුව වහගන්න අර ඉතිහාස කාරණය ආදේශ කරනවා. දැන් උන්වහන්සේගේ ඕක විතරක් නෙමෙයි ඔය සූත්‍රවල තියෙනවා විනය තියෙනවා ඕන එකක් අරගෙන බලන්න උන්වහන්සේ ඒක විස්තර කරන්නේ උන්වහන්සේගේ කාරණය සනාථ කරන්න අවශ්‍ය විදිහට. ඒක තමයි ධර්මයේ විකෘති කරන ධර්ම ඒකයි මම නිතරම කියන්නේ මේ දහම අවියක් හෝ පලිහක් නොවේ මේක කැඩපතක්. හැමතිස්සෙම තමන් ආවරණය කරගන්න පලිහක් හැටියට හෝ අනුන්ට ගහන්න ආයුධයක් හැටියට තමයි වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ. තමන් විනිවිද බලන්න නෙමෙයි. ඉතින් අද ඇත්තටම ඒක ඒක නම් ඊටාම ලස්සන ඔව් ඔව් කියන්න සනස් කියන්න. මේ පැවිදි බොහෝ දෙනා අද ඉතින් ඒවා පාවිච්චි කරන කැඩපතක් හැටියට නෙවෙයි එක්ක අවියක් හැටියට නැත්තම් පලියක් හැටියට. එහෙමයි. ඒක හරි ලස්සන වචනයක් සනස් බවන්සේ මතක් කරේ අතන අපට කාටවත් මතක් කරගන්න වටිනවා ඒක. මේ එතෙන්දි ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි හිතමු ස්වාමීන් බුදුරජාන් වහන්සේ ඒ පිළිඳු වච ස්වාමීන් වහන්සේට මතක් කරා නම් ස්වාමීන් වහන්සේ ඔය ඔය කතාව හොඳ නැහැයි කියලා මේක හදාගන්න කියලා ඒ හදාගැනීම හැකියාවක් තියෙනව නේද ස්වාමීන් වහන්සේ? එහෙම වෙන්න ඇති නේද? එහෙම එහෙම එහෙම උන්වහන්සේට එහෙම වෙන්න ඇති නේද ස්වාමීන් වහන්සේ? උන්වහන්සේට මතක් කරන්න දෙයක් නැහැ. උන්වහන්සේත් ඒක දන්නවා. ඉතින් දන්න නිසා නැතිස්සේ මේක පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් නමුත් අර ඇබ්බැහියත් එක්ක ඒ ඒ පිළිබඳ තරම් අවදියෙන් නැති වෙනකොට ඒ ඇබ්බැහියත් එක්කලා ඒක කියන්නේ. දැන් ඔකට හොඳම උදාහරණයක් මම අර කිව්වේ අපේ රේරුකාණේ මහානායකහණගේ ගුරු හාමුදුරුවෝ විනයාලංකාර නායකහර උන්වහන්සේ තමයි මේ පොකුණුවිට විනයාලංකාරාමයේ මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ. ඒතොර ලංකාවේ බොහෝ ඉඩම් පූජා කරලා තියෙනවා. ඒ හැමතැනම පන්සල් හදලා තිනවා. අදටත් ඒවා බුරුම පන්සල් හැටියට නුවර, අනුරාධපුරේ, එතකොට මේ කොළඹ මකුටාරාමේ ආදී ඔහොම ගොඩක් පන්සල් තියෙනවා. එතකොට හරීම ධෛර්ය සම්පන්න, වීර සම්පන්න, ගුණ සම්පන්න මහ යතිවරයන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේට කවුරු හරි කියා දීලා තියෙනවා සිංහල භාෂාව කතා කරනකොට සිංහලෙන් වයසක කෙනාට මොකද්ද කියන්නේ කියලා. දැන් උන්වහන්සේගේ මව් භාෂාව නෙමෙයිනේ සිංහල කියන්නේ. උන්වහන්සේ සිංහල 아무තෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට මේ මේ කාරණයට කියන වචනේ මොකද්ද කියලා උන්වහන්සේ අහලා හෝ පොතකින් හෝ ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගන්නකොට කවුරු හරි උන්වහන්සේට කියා දීලා තියෙනවා වයසක තැනැත්තාට සිංහලෙන් කියන්නේ නා කියා කිය. එතකොට දැන් විනාමංකර නායක හාමුදුරුවෝ වයසක අයට නාකියා මෙහෙටනෝ එහෙම කතා කළාලු. එතකොට උන්වහන්සේ අපි දැකලා නැහැ. ඉතින් එතකොට උන්වහන්සේක අකුසල් සිතකින් කරන වැඩක් නෙවෙයි. උන්වහන්සේට වයසක කෙනා දකිනකොට නාකියා කියන වචනේ තමයි ඒකට එන්නේ. ඉතින් අන්න ඒ වගේ වැඩක් තමයි පිළිදෙවච්ච හාමුදුරුවන්ගේ ඔය කතන්දරේ. උන්වහන්සේ ඒකට නිග්‍රහ කරන්න කියන එක නෙමෙයි අර වගේ කෙනෙක් දකින්නකොට අර සාංශාරික ඇබ්බැහියත් එක්කලා එයාට ආමන්ත්‍රණය කරන වචනය හැටියට ඒක තමයි එන්නේ. ඊළඟට රේරුකාණ මහානායක හම්බුරන්ටත් එහෙම වෙච්ච අවස්ථාවක් අපේ කිරියොඩ නායක හම්බුරෝ කියලා තියෙනවා. දවසක් හරීම සද්ධාවෙන් යන එන ඉංජිනේරු මහත්තයෙක් එයාගේ තරුණ පුතත් එක් කරගෙන ඇවිත් තියෙනවා දවසක්. ඒ පුතත් දැන් ඉංජිනේරු විභාගේ සමත් වෙනවා. ඊට පස්සේ ඉතින් නායක හඳුනට ගෙනලා එක්කලන් ඇවිල්ලා හඳුන්ලා දුන්නලු නායක හඳුනේ මේ මගේ පුතා දැන් ඉංජිනේරු විභාගේ සමත් වෙලා ඉන්නවා කියලා කිව්වහම ඉතින් නායක හඳුන බොහොම සුහදශීලීව කතා කරනවා ආ දැන් තමුසේ ඉදිරියට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා නායක හඳුන ඇහුවා පස්සේ අර තරුණයා ගෙදර ගිහිල්ලා බැනලා ලියුමක් කියලා නායකහරන්ට මේ මහා ගුණ සම්පන්න කෙනෙක් කියලා අනිත් අය කියන්නේ සිල්වත් කෙනෙක් කියලා කතා කරන්නවත් තේරෙන්නේ මට තමුසේ කියලා කතා කරා. මොකද ඒ ඒ පළාතේ තමුසේ කියන එක එච්චර උසස් වචන නෙමෙයි. හැබැයි නායකහමතුලෝ තමුසේ කියන්නේ තමුන්නාංශ කියන අදහසින් බොහොම ගෞරවණීය. ඔබතුමා කියනවා වගේ කතාවක්. හැබැයි අර යට එක දිරේ වෙන්නේ. මොකද ප්‍රාදේශීය විවාහාරත් එක්කලා ලංකාවේ විවිධ විවාහාර තියෙනවා. දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මෙහි කොළඹ පැත්තේ ඔයා මෙයා කියලා කතා කරන එක සාමාන්‍යද. හැබැයි මාතර පැත්තේ ඔයා කියලා කතා කළොත් ඒක නිකන් 아무තු කතාවක්. ඒක ඒක නිකන් අර සරාගී සිතින් කතා කරන්න වගේ එකක් තමයි ඒගොල්ලන්ට හැගෙන්නේ. ඒ කියන්නේ ඔහේ කියලා. ඒතකොට ඔහේ කියපුවම මෙහි ඔහේ කිව්වොත් එහෙම මෙහි හිතන්නේ නිකන් තරහින් කතා කරනවා. අන්න ඒ වගේ ප්‍රාදේශීය භාෂාවන් එක්කලා පුංචි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ වගේ කතන්දරයක් තමයි පිළිඳි වෙච්ච හඳුනන. හැබැයි ඉතින් ඒක ගැන අවධානයෙන් හිටියොත් මාතර කෙනෙකුට මෙහෙ ආපුවාම ඔහෙ කියන්නේ නැතුව සාමාන්‍ය විදිහට කතා කරනවා. අපිට මාතර ගියාම ඔයා කියන්නේ නැතුව අපිට ඕනනම් ඔහෙ කියලා කතා කරලා හැකි සිහි කල්පනාවෙන් හිටියොත්. හ්ම්. එයිමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වැඩක් පින් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ.